අපේ දහම් සෙවන ස්වාමීන් වහන්සේ සනස ඇහෙනවද ඇහෙනවද හරි අවසරයි පින්න ස්වාමීන් වහන්සේ සාන්නංශයෙන් අහගන්න තියෙන චුටි චුටි ගැටලු ටිකක් තියෙනවා ඊට ප්‍රථම අපේ පින්වත් මහත්මයා ඔබතුමත් එක්ක කරපු සාකච්ඡාව තුළ පුංචි පැහැදිලි කරගන්න දෙයක් හිතුණා ඊටාම වටිනවා මේ මහත්මයා ඇත්තටම ආයෝගිකව ළඟා යන ඒ කොට ප්‍රකාශයේ පිළිබඳව ඒක තමයි ප්‍රැක්ටිකල් එකකින් එන්න ඕන දේ. ඒ කියන්නේ ඇත්තටම මේ අපි බාහිරින් ප්‍රශ්න හොයලා බාහිර ප්‍රශ්න වලට විසඳුම් හොයලා කවදාවත්ම අපි මේකේ ඉතර වෙන්නේ නැහැ. එතකොට මේකේ බාහිර කිසි ප්‍රශ්නයක් නැහැ. කොහෙත්ම මේ කිසි ප්‍රශ්නයක් නැහැ බාහිර. ප්‍රශ්නේ තියෙනවා නම් තියෙන්නේ අපි තුලමයි. අපි තුලම තියෙන ප්‍රශ්නේ එතුම අඳුරගත්තා. එතකොට ඒ අඳුර ගැනීම තුළ අපි තුළ මේ අඳුර ගැනීම තුළම ප්‍රහාණය වෙන ශක්තියක් තම දැක්කා කිව්වා. වෙනම මෛත්‍රී වඩන්න අරක වඩන්න මේක වඩන්න අවශ්‍ය නැති බවක් දකිනවා කියන එක අතාම වටිනා තැනක්. හැබැයි අපි මේකේ දැන් බුදුරජාණන් වහන්සේ ඒ කොටස් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ඒ මාර්ගය ඒ ඵලය ලබ ලබා යන අයත් අතර ධර්ම සාකච්ඡා බොහොම ඒ පිරිස අතරට සීමා කරගෙන පිරිසක් අතරට ධර්මයක් කියාගෙන යනකොට මේ මෛත්‍රියේ ප්‍රතිඵල නැති කතාවක් මෛත්‍රිය අවශ්‍ය නැති කතා ඒවා මේ කාලෙත් ගොඩක් ගොඩක් අය දැනෙන දැනෙන විදිහටත් එක එක ධර්ම කොටස් වලට කියනවා පේනවා දැනෙනවා ඉතින් ඒක ඒ තරම් හොඳ මදි අපේ අපේ ස්වාමීන් වහන්සේටත් ඒක හොඳ මදි ඒ ප්‍රායෝගික තමයි ඇත්ත කතාවක් ඒක සත්‍ය කතාවක් ඒ කතාවේ කිසිම වරදක් නැහැ හැබැයි බාහිර අපි අර අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා ඒක පිරිසක් අතරට මේක කියනකොට ඒ අය කොහොම මේක තේරුම් ගනීවිද අන්න ඒ ගැන මම පැහැදිලි කළෙත් ඒකයි දැන් අරුණමහත් නෑ එතනදී අදහස් කළේ මෛත්‍රිය ඕන නෑ කියන එකවත් සංඥා භාවනා ඕන නෑ කියන පැහැදිලිම සත්‍යයක් හේතුමාගේ අත්දැකීම හරියට හරි දෙයක් මාත් ඒකයි ඒකන ඉස්සලම් වර්ණාව කරන්නේ නමුත් අපි ඒක ටිකක් අර ඒ වගේ තලයේ ගැටලු ටිකක් සාකච්ඡා කරනකොට මේ පිරිසට හොඳ පණිවිඩයක් හැබැයි පිරිස බුද්ධිමත්ව ඥානාන්විතව මේක ශ්‍රවණය කරනවා නම් ඒ පිරිසට බොහෝම වටිනා පණිවිඩයක් මේ දෙන්නේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල ලබන්නට තියෙන ප්‍රතිඵල ලැබිය හැකි. ඒක බුදුරජාණන් වහන්සේ මේ මේ ආකාරයට යමක් ප්‍රගුණ කළහොත් මේ මේ ප්‍රතිඵල ලබන්න බෑ කියලා කරුණු සහිතව කිසි කෙනෙකුට කියන්න බැරි විසරද ශක්තියක් මේ භාග්‍යතුන් වහන්සේගේ විසරද ඥානයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ යම් යම් දෙයක් අවබෝධ කරලා දේශනා කරනවද? ඒ දේශනා කරන මාර්ගය අනුගමනය කිරීමෙන් මේ මේ ප්‍රතිඵල ලබන්න බෑ කියලා කරුණ සහිතව කාටවත් කියන්න බෑ. හැබැයි ඒක හරියට ප්‍රගුණ කරගෙන යන කෙනෙකුට. ඉතින් සාමාන්‍ය ලෝකයා අපි අපි කලබලයටපත් නොකර අපි මේ සාකච්ඡාව වලට යොමු වීම ඉතාම වටිනවා කියලා හිතෙනවා. මොකද මේ යුගයේ හැම කාලයකට හානියකට යන පිරිස වැඩි වෙනවා. ඉතින් අපේ මහත්මාගේ ඒ අත්දැකීම ඉතාම වටිනවා සවනංශ. මේක මේ එක එක තලයට යන්න යන්න යන්න යන්න මේකේ මාර්ගයේ වැටෙන්න වැටෙන්න මාර්ගයේ ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න එතන තියෙන එතන තියෙන මෙත් සිතයි අපි අඳුර ගන්න ඕන. දැන් මෙතුමන් ආයතන හයක් සහිත මිනිස්සෙයින්ටනේ මේ මෛත්‍රී වැඩිවේ. ආයතන හයකින් යුක්ත සත්වයන්ටනේ මෛත්‍රී වැඩිවේ. සරල වශයෙන් මම මනුස්ස කතාව, සත්ව කතාව මොකක්වත් නොකිය ආයතන හයකටනේ මෛත්‍රී වැඩිවේ. ඉතින් ආයතන හයකට බාහිර ආයතන හයකට මෛත්‍රී වඩනකොට වඩනකොට සිද්ධ වෙන ධර්මතාවය තමයි තමන්ගේ ආයතන හය මිතුරු වෙන්න පටන් ගන්නවා තමන්ට. තමන්ගේ ආයතන හය මිතුරු වෙනකොට මිතුරු වෙනකොට අපිට ඕනම ලෝකෝත්තර කතාවකට හිත තියලා ඒකට නැඹුරු වෙලා ඒකත් එක්ක සම්පූර්ණ සජීවී අත්දැකීම විඳගන්න අවශ්‍ය විදියට මේ ආයතන හය නපුරු නොවි දුෂ්ට නොවි කර්කස නොවි දරදඬු නොවි අපිට නැවුම් අත්දැකීම ලබන්න වහන්සේ කීවා වගේ අවශ්‍ය පරිසරය ගොඩනගලා දෙන්නේ අපේම ආයතන හය අපිටම මිතුරු වෙලා ඉතින් ආයතන හයක මිතුරුභාවය තමයි මේ අපිට ලැබෙන්න තියෙන මේ මෛත්‍රී භාවනා එතනත් මෛත්‍රියක් තියෙනවා. ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්න උදව් කරන ස්වභාවයක් තියෙන්නේ. එතකොට එතෙන්ට වැඩෙනකන් ආපු කෙනා ආයේ ලෞකික මෛත්‍රියක් වඩන්න ඕනේ කියන එක ඉතාම පැහැදිලි. ලෞකික මෛත්‍රිය එතුමා තුළ හොඳටම පිහිටලා පිහිටලා තමයි මේක තමන්ගේ ආයතන හය නැඹුරු වෙලා තියෙන්නේ. මේ ඊටාම ශ්‍රේෂ්ඨ කටයුත්ත කරන්නට උදව් කරන්න. ඒ කියන්නේ හෙල්පින් මානසිකත්වයක් නේවයි සියල්ලටම තියෙන එතකොට කාය ආයතනයවත් ධම්මායතනේ කිසිම ගැටලුවක්වත් මොකේකටවත් ඇවිල්ලා නැහැ මේ කතාව තේරුම් කරගන්න පැහැදිලි කරගන්න යන කතාවට මනසට ඒකට අවශ්‍ය කරන පාරිසරික පසුබිම අපේම ආයතන 6 සෞම්‍ය වෙලා නැමියාවක් දක්වලා ප්‍රතිචාර දක්වලා තියෙන්නේ මිතුරු භාවයේමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒක ඉතාලම වටිනවා ඒක ඒ අත්දැකීමක් හැටියට එන්න ඕනේ. ඔක කයිවාරුවක් හැටියට ගන්න බෑ. ලෝකෝත්තර මාර්ගයේ කවදාවත් මට දැනෙන දිසංශ කතාවක් කතා කරලා තේරුම් කරලා දීමක් පැහැදිලි කරලා දීමක් බෑ. අත්දැකීමක් ලබන කෙනාට ඒ අත්දැකීම ගැන කතා කරලා උදව් කරන ස්වභාවය තමයි මට හිතෙන්නේ සම්බුද්ධ ශාසනයේ තිබිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා ලෝකෝත්තර වශයෙන් යන පෙරාතුව ලෞකික වශයෙන් කියන බණ ටිකට පැහැදිලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අපෝපස්ථාන කරලා වත්පිළිවෙත් පුරලා පැවිද්ද ඉල්ලගෙන ඊට පස්සේ ආශ්‍රය නිස්රේ කරන්නේ කල්යාණ ඒ තුල එයාගේ ප්‍රායෝගික කතාවේ ලබන ලබන අත්දැකීමත් එක්කලා ඒ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාර ශක්තිය ඒ සියල්ල ලැබෙමින් තමයි මේ මාර්ගය ඇතුළට ඇතුළට වැඩිලා ඵලධර්ම ටිකත් එක්ක එකතු වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා.